ධර්මය ගැන සාකච්ඡා කරන්න, එක වෙලාවක් භාවනා කරන්න මේ බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියට පැමිණි ඔබ හැමදෙනාම ඉස්හානත්ම කරුණාවෙන් ගෞරවයෙන් පිළිගන්න. කල්‍යාණ මිත්‍රවරුනි මේ භාවනා කරන්නට තියෙන උනන්දුව මේ දහම් මගෙහි ගමන් කරන්නට තිබෙන කැපකිරීම ප්‍රතිපත්ති පුරන්නට ඒ පවතින ඕනෑකම නොනිවෙන පහන් සිලුවක් වේ අප රැක ගන්නට ඕනේ ඒ ඉතාම වැදගත් කාරණයක්. පහනක් දැල්වුවාම එය නිවෙන්නට පුළුවන් විවිධ හේතු නිසා. ඒ තෙල් සහ තිරේ අවසන් වීම නිසා නිවෙන්න පුළුවන් බාහිරින් එන සුළඟක් නිසා නිවෙන්න පුළුවන්. ඒ වගේම ඒ පහන ඒ මැටි පහන කැඩිලා බිඳිලා යෑම නිසාත් නිවෙන්න පුළුවන්. එපමණක් නෙමෙයි මේක වහලා දාන්නත් පුළුවන්. ඉතින් මේ හුඟා ක්‍රම තියෙනවා දැල් වෙන පහන් පිළුවක් නිවි යන්නට හැබැයි ඔබ ආසේ තියෙනවා නම් අවශ්‍ය පමණට ගිනි පෙට්ටි ගිනි කූරු දෙක් වාරයක් පහන නිවුනහම ආයෙත් ඒ ගිනි කූරක් දැල්වලා මේ පහන දැල්වා ගන්නට පුළුවන් මේ සාමාන්‍ය පහන් හැබැයි මේ ආධ්‍යාත්මික ගමන යන්නට ආලෝකය සපේන ඒ ඕනෑකම නැමැති ඒ පහන් සිලුව නිවුණොත් ආයපත්තු කරගන්න ලේසි නැහැ. මක්නිසාද මේ ඕනෑකම ඇති වෙන්නේ තවත් අයගේ පෙළඹවීම නිසායි. හොඳට බලන්න අප හැමදෙනාම කොහොමද මේ ගමන් මගට අවතීර්ණය වුණේ කියලා බණහන්ඩ කොහොමද පටන් ගත්තේ? සිල් රකින්නට කොහොමද පෙළඹුණේ? භාවනා කරන්න බණ පොත් කියවන්න කවුරු හරි කියලා කවුරු හරි උනන්දු කරලා එහෙම කාගේවත් උනන්දු කිරීමක්, මඟ පෙන්වීමක්, පෙළඹවීමක් නොමැතිව අභ්‍යන්තරයෙන්ම එකපාරට එහෙම ඕනකමක් එන්නේ නැහැ සාමාන්‍ය. සාමාන්‍ය අපිට කවුරුහරි කියන්න ඕනේ මෙහෙම දෙයක් තියෙනවා. රූපවාහිනියෙන් හරි පත්තර වලින් හරි කියන්නට ඕනේ මෙහෙම අංකයක් තියෙනවා මෙන්න මෙහෙම ව්‍යායාමයක් තියෙනවා කොහෙන් හරි දැනගන්නට ලැබෙනවා. දැනගත්තා විතරක් නෙමෙයි. එය කරන්නට කිසියම් සල්ුවකුත් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා මේ මේ ගිනි කූරකින් ගිනි පෙට්ටියකින් අත්තු කරගන්න වර්ගයේ පහනක් නෙමෙයි. තව පහනකින් තමයි මේ පහන ආලෝකමත් කරගන්නේ. කොහේ හරි දැල් වෙන තවත් පහනකින් තමයි තව කාගේ හරි සිතට හදවතට ආධ්‍යාත්මයක දැල් වෙන ශ්‍රද්ධාව නැමැති ඕනෑකම නැමැති ඒ පහනින් තමයි තවත් කෙනෙකුත් Tamange හිතේ ඒ ඕනෑකම නැමැති පහන් දැල්ල අවුලවා ගන්නේ ඒ නිසායි මේ ඔය කවි වල එහෙම තියෙන්නේ ඔය පහනින් පහන් සිය ගණනක් ඇවුලුවද කියලා. ඒ පහනකින් තමයි පත්තු කරගන්නේ. නැතුව අපිටම මේ ස්වයන් ගින්නක් අවුලවා ගන්නට, ස්වයන් ආලෝකයක් ඇති කරගන්නට බෑ. ඉතින් මේ ඇතිවෙච්ච අපි තවකාගේ හැරි උනන්දු කරවීමක්, මඟ පෙන්වීමක්, පෙළඹවීමක්, දිරිමත් කිරීමක් තල්ලුවක් නිසා දැන් අපි කාගේ හිතේ ඇති වෙලා තියෙනවා ඕනකමක්. මේ දහස්පතින්දා මේ මෙතෙන් තෙන්ද කියන ඕනකම නෙමෙයි මේ භාවනාව කරගෙන යන්න දිගටම දිගටම තමන්ගේ හිත හදා ගැනීමේ ව්‍යායාමයේ දෙන්නට ඒ ඕනකම නැමැති පහන් පිළුව ඔබේ මගේ సంతානයේ දැන් දැල්වෙමින් පවතිනවා. එහෙම නැතිනම් අපි අද මෙතන නැහැ. ඉතින් කල්යාණ මිත්‍රවරුනි දිගටම තෙල් නොවැටුණොත් දිගටම සැලකිලිමත්ව හිටියේ නැතිනම් මේ පහන් සිලුව නිවි යන්නට පුළුවන්. එය ස්වභාවිකයි. ඕනෑම දෙයක් පිළිබඳව ඇතිවෙන උනන්දුව తాවකාලිකයි. කාලිකයි. සදාකාලික නැහැ. ඕනෑම දෙයක් පිළිබඳව භවනාව ගැන විතරක් නෙමෙයි ධර්ම ශ්‍රවණය ගැන පමණක්ම නෙවෙයි හැම දෙයක් ගැනම අපේ හිතේ ඇතිවෙන උනන්දුව කාලයකට යට ඉතින් කාලයක් තුල තමයි ඊට පස්සේ කඩු වෙලා යනවා තවත් ටික දවසක් ගියාම එහෙම දෙයකට මම උනන්දු වුණාද කියලාවත් අපිට මතක නෑ අපේ උනන්දුව ඕනෑකම ශක්තිය කාලය මේ හැම එකක්ම අපි යොමු කරනවා අලුත් දෙයකට දැන් ආයෙත් උනන්දු වෙනවා වෙනත් දෙයකට ආයෙත් අපි කාලය වැය කරනවා අලුත් යමකට. මේක තමයි ස්වභාවය. කිසිම දෙයක් පිළිබඳව අපි හැම බෑම උනන්දු වෙලා නැහැ. කිසිම පුද්ගලයෙක් ගැන. දැන් පුද්ගලයෝ ගැන අපි උනන්දු වෙනවා. නමුත් හැමදේම හැමදේම අපි කිසිම එක්කෙනෙක් ගැන උනන්දු වෙලා නැහැ. යාළුවෙක් ගැන, ගුරුවරයෙක් ගැන, ශිෂ්‍යයෙක් ගැන, ඥාතියෙක් ගැන ඒ කවුරු හරි ගැන ලොකු උනන්දුවක් අපේ හිතේ ඇති වෙන්න පුළුවන් විවිධ හේතු නිසා. ඒ නිසා අපි ගෞ කරන්න පුළුවන්, නිතර කතා බහ කරන්න පුළුවන්, ආශ්‍රය කරන්න පුළුවන්, අදහස් බෙදා හදා ගන්න පුළුවන්. නම් ඒක අඩු වෙලා නැහැ. නැති වෙලා යනවා. තවත් කෙනෙක් ගැන ආයුනන්දුවක් වෙනවා. තව විශේෂයක් ගැන, තව තැනක් ගැන. පොතක් ගැන මේක තමයි ඇත්ත අලුත් රැකියාවක් ගැන. ඉතින් මේ මේ අනියත භාවය සහ විපරිණාමය මේ වෙනස් වීම සහ පරිවර්තනය වීම මේ ධර්මයට තියෙන ඕනෑකමට සාධාරණයි පොදුයි. ඒක නිදහස් නෑ. එයක් වෙනස් වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්, නැති වෙලාම යන්න පුළුවන්. දෙහෙම නැති වෙලාම ගියා කියන්නේ දෙහි පහන සම්පූර්ණයෙන්ම නිවිලා ගියා. දැන් දැන් ඉතින් ආයේ කවුරු හරි ඇවිල්ලා පත්තු කරන්නට ඕනේ. ඒක තමයි ස්වභාවය. ආයේ කොහෙන් හරි පහනක් දැල්ලක් කිට්ටු වෙන්න තෝර මෙතෙන්ට. පරිස්ස වෙන්න තෝර. ඉතින් එය සුලභ දෙයක් නෙවෙයි. කොච්චර බණ පොත් තිබුණත් කොච්චර ධර්ම වැඩසටහන් තිබුණත් ඒව ඕන තරම් තියෙනවා. දැන් පල්ලෙහාට ගිහිල්ලා බලන්න කොච්චර පොත් තියෙනවා. දැන් 30000ක් දෙනා උදේ සවස මේ මෙතන පහු කරමින් කාර්ය එහාට මෙහාට යනවන්නේ. නමුත් කීයෙන් කී දෙනාගේද හදවත ස්පර්ශ කරන්නේ. ඉතින් ඕනි තරම් බණතියේ, පොත්තියේ, වැඩසටහන්තියේ නමුත් අර නියුණු පහන් සිලුවක් යලි දල්වන්නට තරම් සමීප වෙන්නේ නැති වෙයි. කාලයකට. ඉතින් ඒ නිසා වඩාත් වැදගත් දේ නොනිවි මේ ආධ්‍යාත්මික පහන් පිටුව මේ ගමන කෙලවර කරන තෙක් මේ පහන් පිටුව නිවෙන්නට නොදී දිගටම ගල්වන්නට බැල්වී තිබෙන්නට අවශ්‍ය මහසුකම් සපයන එක. ඒ ගැන සැලකිලිමත් වෙන එක. දැන් එහෙම තියෙන නිසායි අපි මෙහි කියක් නැතත් වෙන කොහේ හරි හිටියත්, ගෙදර හිටියත් අපි උත්සාහ කරන්නේ ටිකක් Taman දිහා බලන්න, හිත දිහා බලන්න, භාවනා කරන්න, මේ ගැන සාකච්ඡා කරන්න. දැන් ඕක ඒ ඕනකම නැති වෙලා ගියොත් මොනවත් අපි කරන්නේ ඒ ඕනකම සම්පූර්ණයෙන් නැතිලා ගියොත් සම්පූර්ණයෙන් මේ පහන් පිළුව නිවිලා ගියොත් අපි ආයෙ බණපොත් කියවන්නේ ආයෙ ධර්ම සාකච්ඡා කරන්නේ නැවත භාවනා ඒ මොනවත් නෑ ඔක්කොම ඉවරයි. ඒ ඔක්කොම පවතින්නේ ඕනකම තියෙන කල්. ඉතින් මේ ඕනකම කියන එක නැති වෙන්න පුළුවන් දෙයක්. ඒක නැති වෙන්න පුළුවන් දෙයක්. ඒ පරිස්සම් කරගත යුතු දෙයක්. රැකගත යුතු දෙයක් සුරක්ෂිත කොටගත යුතු දෙයක් අපි පරිස්සම් කරගන්න හදන දේවල් තියෙනවා අපි හුඟා දේවල් පරිස්සම් කරගන්න හදනවා ඉපදාලා විවිධ ආරක්ෂක මෙවලම් පාවිච්චි කරලා වැටවල් ගහලා අගුළු දාලා මුරකරුවන් යොදාගෙන සතුන් පාවිච්චි කරලා අපි උගාත් දේවල් පරිස්සම් කරගන්න හදනවා. හැබැයි ඒ නැති වෙන දේවල් ආය අපිට ගන්න පුළුවන්. කොහොම හරි මහන්සි වෙලා ආයෙත් හොයාගන්න පුළුවන්. නමුත් මේ ශ්‍රද්ධාව මේ ඕනෙකම නැති වුණොත් ලේසි නෑ ආපහු ඒක ඇති කරගන්න. නිසා මෙය රැකගන්නට ඕනේ. මෙය පරිස්සම් කරගන්නට ඕනේ. අපි නොදැනුවත්ව අපේ හදවත අඳුරට වැටෙන්නට ඉඩ නොදී දිගටම දිගටම තෙල් දමන්නට දිගටම මේ පහන් ඉරය ගැන සැලකිලිමත් වෙන්නට දැන් ඒකේ සැලකිලිමත් වෙන පිරිසක් විදිහට අප දිනපතාම භාවනා කරනවා මේ භාවනා කියන වචනයෙන් අදහස් කරේ මෙතනදී අප දිනපතාම වාඩි වෙලා භාවනා කරනවා භාවනා කළ හැකි සහ කළ යුතු එකම විදිහ එකම ආකාරය වාඩි වී භාවනා කිරීම නොඋනත් මේ වාඩි වී කරන භාවනාව ඊටාම වැදගත්. ඒ ඊටාම වැදගත් භාවනාව. අපිට භාවනාව දියුණු කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම වාඩි වෙලා භාවනා කරන්න වෙනවා. ඒ ගැන වාදයක් විවාදයක් නැහැ. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ජීවිතේම භවනාවක් වෙන්න ඕනේ ඇත්ත අනිවාර්යයි ඒ ගැනත් වාදයක් නැහැ ජීවිතේ භවනාවක් කියනකොට වාඩි වීමත් ජීවිතේම කොටසක් දැන් එහෙම වාඩි වෙලා අපි භවනා කරනකොට අප වැඩි දෙනෙක් නැතිනම් හැමදෙනාම වගේ දිගටම ප්‍රගුණ කරන භවනාවක් තමයි මේ ආනාපාන සති භවනාව අපි මේ භාවනා ක්‍රමය ගැන විදතම කතා කරගෙන ආවා මෙහි තියෙන ප්‍රයෝජන ගැන එක පැත්තකින් කයට ලැබෙන ප්‍රයෝජන මේ ආනාපාන සති භාවනාව තුළ ඒ භාවනාව කිරීමෙන් කය එක්තරා විදිහකට සැහැල්ලු වෙනවා ඒක අපි කවුරුත් අත්දකිනවා ඊටාම වෙහෙසට මහන්සියට පත් වෙලා ඉන්නකොට උනත් හුස්මෙන් තමයි මේ වෙහෙස නැති වෙන්නේ. හති වැටීම තුලින් තමයි මේ වෙහෙස නැති වෙන්නේ. ඉතින් අවධානයෙන් හිටියොත් ඒ වෙලාවට ඒ ඇතුල් වෙන පිට වෙන වේගවත් හුස්ම ගැන ඉතාම ඉක්මනින් කය සැහැල්ලු වෙනවා. ඉතාම ඉක්මනින් කය නිවිලා ඒ වෙහෙස නැති වෙලා යනවා. ඒක අපි කාටවත් අත්දකින්න පුළුවන්. එතන ආගමක් නැහැ. එතන විශ්වාසයක් නැහැ. බොහෝම ප්‍රායෝගික දෙයක්. ඊළඟට අපි කතා කරා මේ හැම ආස්වාසයකින්ම ඇතුල් වෙන්නේ සම්පූර්ණයෙන්ම පිරිසිදු වායුව ප්‍රස්වාසයට සාපේක්ෂව. එතකොට මේ හැම ආස්වාසයක් තුළින්ම පවිත්‍රත්වය අප තුළට පිවිසෙනවා. අප මේ ආස්වාස කරන්නේ පවිත්‍රත්වය. එතන හැම ආස්වාදයක් තුළින්ම ඔබේ මගේ ශරීරයේ හැම ස්ථෛලයක්ම පවිත්‍රීකරණය වෙනවා. පිවිතුරු වෙනවා. ඒ වගේම හැම ප්‍රස්වාසයකින්ම ශරීරය තුල තියෙන නමුත් ඉවත් විය යුතු ඒ අනවශ්‍ය උෂ්ණත්වයේ අනවශ්‍ය දැබුණු කොටස් මේ ප්‍රස්වාසයෙන් ඉවත් වෙනවා. ඒකට හැම ප්‍රස්වාසයකින්ම ශරීරය පිරිසිදු වීමක් වෙනවා. ඊළඟ හැම ආස්වාදයකින්ම ලැබෙන්නේ ශක්තියක් ශරීරයේ. අනිත් පැත්තෙන් හැම ප්‍රස්වාසයකින්ම අර තිබුණු වෙහෙස මහන්සිය මේ ඔක්කොම ඉවත් වෙලා යනවා. ඉතින් මේ විදිහට ශාරීරිකව ලැබෙන ප්‍රයෝජන රාශියක් ගැන අප වරින් වර මේ භවනාවේදී කතා කරා. ඒකම මේ ආස්වාද ප්‍රස්වාස පිළිබඳ අපහසුතා තියෙන කෙනෙකුට ඔය ඇදුම වගේ රෝග තියෙන කෙනෙකුට උනත් මේ භාවනාව කිරීම තුළින් ඒ අපහසුතා අඩු කරගන්න පුළුවන්. ඒ වගේ මේ රෝගයේ හැදීගෙන එනකොට ඒ පිළිබඳ සංවේදීතාවයක් ඇති වෙලා එය පාලනය කරගන්නත් පුළුවන් බවත් සමහර අර්ථකීම් ආශ්‍රයෙන් පැහැදිලි කළා. ඒක තමයි මානසික පැත්තෙන් අප අත්දකින්නවා මේ මනස කියන එක එකම විදිහට තියෙන එකක් නෙමෙයි අපි කියුවට මගේ මනසේ සාමාන්‍ය తත්වය මේකයි දැන් මේක වෙනස් වෙලා කියලා ওই සාමාන්‍ය తත්වය කියලා එකක් නැහැ හිතට හිතට සාමාන්‍ය తත්වය මෙන්නයි මේකයි කියලා කියන්න බෑ මොකද්ද සාමාන්‍ය తත්වය කියන්නේ මොකද්ද හිතේ ස්වභාවික తත්වය කියන්නේ හිතන්න බලන්න මේ වචනෙන් අපි මොකක්ද අදහස් කරන්නේ කියලා කලබල වෙලා තියෙන වෙලාවක දුකෙන් ඉන්නකොට ඒ දුක්ඛාගත මානසික ස්වභාවයේද සතුටින් ඉන්න ස්වභාවයේද කුපිත වෙලා ඉන්න ස්වභාවයේද අතීතය ගැන හිතන ස්වභාවයේද අනාගතය ගැන සිහින දකින වෙලාවද මොකද්ද හිතේ සාමාන්‍ය తත්වේ කියලා අපි කියන්නේ මොකටද හිතේ ස්වභාවික తත්වේ කියලා අපි ලේබල් අරවන්නේ. එහෙම එකක් නැහැ. එහෙම ස්වභාවික தත්ත්වයේ සාමාන්‍ය தත්ත්වයේ කියලා එකක් නැහැ මේ හිත පින්වත්නි වෙනස් වෙන දෙයක්. මානසික ස්වභාවය වූ කලී මේ ලෝකේ තියෙන වෙනස් වෙන හැම දෙයකටම වඩා ශීඝ්‍රයෙන් ඉක්මනට සාහසනිකව වෙනස් වෙනවා. ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. සමහර දේවල් වෙනස් වෙන බව ඇහැට පේනවා. සමහර දේවල් වෙනස් වෙන බව ඇහැට පේන්නේ ඒ සඳහා උපකරණ වොනිනවා. දැන් මලක් පිපෙනවා අපි දකින්නේ නැහැ. අපි දකිනවා විවිධ අවස්ථා. පොහොත්තු දකිනවා. ඊළඟට පිපුණු මල් දකිනවා. හැබැයි පිපෙනවා අපිට පේන්නේ නැහැ. හැබැයි ඒ නොපෙනුනාට අපි හිතනවා විශ්වාස කරනවා තර්ක කරනවා මේ පොහොට්ටුව ටික ටික මේ එළි වෙනකොට පිපිලා විකසිත වෙලා මේ தත්ත්වයට ආවා කියලා. දැකලා නෙමෙයි. පිපෙන මලක් පිපෙනවා අපි කවුරුවත් දැකලා නැහැ. හැබැයි ඉතින් අද තියෙන මේ තාක්ෂණයට ඉන්සිතු වෙන්නේ කෙනෙකුට පුළුවන් මේ මලක් පිපෙන හැටි පවා ඒ තාක්ෂණයේ ප්‍රයෝගී කරගෙන බලන්න. ඒ ඒ බලන්නේ ඇස් දෙකෙන් තමයි. ඉතින් ඒ එතකොට පේනවා අන්න වෙනස් වෙන හැටි. කොහොමද පොහොට්ටුව ටික ටික දිගෑරෙන්නේ? කොහොමද මේ පෙති ටික ටික විහිදෙන්නේ විකසිත වෙන්නේ සුපුෂ්පිත වන්නේ අන්න එතකොට තේරෙනවා ඒ වෙනස් වීම සමහර දේවල් වල හේමීත දැන් ඉර ඉර නැගෙනහිර ඉඳලා බටහිරට මේ පැය 12කින් යන එක අපිට පේන්නේ ඒක පේන්නේ හැබැයි උදේ 6ට විතර 7ට විතර බැලුවොත් නැගෙනහිර නැගෙනහිර දකින්නම් මත්දහනේ බැලුවොත් මැදියම ඒ ඉර මැදියම පේනවා මුදුන් වෙලා තියෙන හැටි ආය පහට හය විතර බැලුවොත් බටහිරින් අස්ථානගත වෙන හැටි පේනවා ඒ අර මේ අන්තයෙන් අන්තකයෙන් අන්තකයට ඉර යන හැටි අප කාටවත් පේන්නේ එහෙනම් අපි හිතනවා විශ්වාස කරනවා ඉතින් ඔය ඉතාලම සූක්ෂම කැමරාවක් එහෙම ගත්තොත් 6 10ක් 12ක් එක දිගට අතිගත කරන්න පුළුවන් ඡායාරූපගත කරන්න පුළුවන් ඊළඟට මේ ඒ කැමරාවෙන් ගත්ත ඒ පටිය ටිකක් වේගයෙන් ක්‍රියාත්මක කරොත් අන්න අපිට පේනවා මෙන්න ඉර නගින හැටි නැත්තම් පෘථිවියේ චලනය වීම නිසා ඉර වෙනස් වෙනවා කියන එක අපිට පේනවා. ඒ සමහර දේවල් වල වෙනස් වීම අපේ ඇහැට පේන්නේ නැහැ. සමහර දේවල් වෙනස් වෙන හැටි ඇහැට පේනවා. දැන් ගඟක් ගලන හැටි ඇහැට පේනවා. ඒක පේනවා හැටි. ඉතින් ඒ ලෝකේ ඇහැට පේන වෙනස් වෙන දේවල් සහ ඇහැට නොපෙනෙන වෙනස් වෙන දේවල් හැම දෙයකටම වඩා වේගයෙන් සහ ඉක්මනට මනස වෙනස් වෙනවා. හිතතරම් වේගයෙන් ශනිකව ඒ වගේම ඉක්මනට වෙනස් වෙන තවත් දෙයක් නැහැ. ඒ අනිත් දේවල් වෙනස් වුණාට එකපාරට ඒකේ විරුද්ධ පැත්තට යන්නේ නැහැ. දැන් මලක් කියන එක එක පාර්ථයක කර වෙලා යන්නේ ටික ටික ටික ටික ඒකට ලොකු කාලයක් ගන්නවා. දැන් ඔය gediyak හැදෙන්න අඹ gediyak කියන්නේ ඒක පොඩි ගැටයක් ඒක පැහැෙනවා ටික ටික අඹ gediyak පැහැෙනවා ඉදෙනවා කියන්නේ. ඒකට කාලයක් ගන්නවා ඒක විරුද්ධ පැත්තට යන්නේ. නමුත් හිත එක තත්පරයක් ඇති මේ වෙලාවේ පවතින මානසික ස්වභාවයේ සම්පූර්ණයෙන්ම කන පිට හැරෙන්නට උඩු යටිකුරු වන්නට සකුත අසකුත වන්නට කොච්චර වෙලාවක් යනවද ඒ දෙක අතර තියෙන කාල පරතරේ සකුත සකුතින් ඉන්න මානසික ස්වභාවය අසතුටින් සිටින මානසික ස්වභාවයක් බවට පත් වෙන්නට ගත වෙන කාලය එය අවුරුද්ද නෑ පිට හුඟක් අඩු එච්චර නෑ හුඟක් අඩු ඒක ඒ දෙක අතර ඇත්තටම මේ කාල පරතරේ කියන්න බෑ තප්පරයක් ඇති සමහර විට එක තප්පරයක් ඇති ඔය රූපවාහිනිය දවසක් ප්‍රවෘත්ති වැඩසටහන එකදී පෙන්නවා මේ කාරණේ කලිනුත් කතා කරා කතා කරලා තියෙනවා මේ ඊශ්‍රායලයේ මගුල් ගයක් පිළිබඳ. ඒ සම්පූර්ණයෙන්ම පරිගත කරා වීඩියෝ ගත කරලා තියෙනවා. හරි සතුටින් ඒ මනමාල යුවල සහ මිත්‍රයන් එකතු වෙලා නටනවා මගුල් ගෙදර. ඉතාම සතුටින් සංගීතයේ පසකින් වයන අතර ඒ හැම දෙනාගේම මුහුණවල තියෙන්නේ තාම සතුටක්. සමහර විට ජීවිතේ වඩාත්ම සතුටුදායක ඒ උපරිම සතුට වෙන්න පුළුවන් ඒ අයගේ මුහුණින් තියෙන්නේ. ඊළඟ තත්පරේ මොකද වුනේ මේ මගුල් සාදයේ පැවැත්ුනේ උඩු මහලක මේ සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීටේ තට්ටුව කඩාගෙන මෙයයි පහළට වැටුනේ. ඒ ටිකත් ඒ වීඩියෝ ගත කරලා ඒ එක තප්පරයකින් එය මගුල්ගේ මලකයක් බවට පත් ඒ අයගේ මූණු වල තියෙන වෙනස එක තප්පරයකින් පස්සේ අර මූණු වලට මොකද වුනේ? අර සපුත ඒක කොහාටද ගියේ? ඒ අසතුට බවට පත් වෙන දුපරිම සතුට උපරිම දුක බවට පත් වෙන්නට කොච්චර කාලයක් ඕනේද? ඒක ඉච්චර කාලයක් ඕනේ එතකොට මේ වෙනස මනස තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙන තවත් දෙයක් නැතුවා විතරක් නෙමෙයි මනස තරම් ශනිකව කන පිට හැරෙන සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ස්වභාවයටපත් වෙන තවත් දෙයක් නැහැ. ලෝකෙ කි දේවල් තියෙනවා ඒක වෙනස් වෙලා ආරයක් යනවා ඒක අනිත් පැත්තට හැරෙයි. නමුත් මනස එක මොහොතක් ඇති එක මොහොතක් ඇති ආශාව ඇලීම ගැටීම බවට පත් වෙන්නට ඕනෑකම එකාකම බවට පත් වෙන්නට නැතුව බැරිකම දකින්නට බැරි දෙයක් බවට පත් වෙන්නට එක මොහොතක් ඇති සිනහව හඳුලක් බවට පත් වෙන්නට ඒක තමයි ස්වභාවය ඉතින් මේ ඒ නිසා මේ කොයි වෙලාවෙ තියෙන හිත ගැනද කියන්න පුළුවන් මෙන්න හිතේ සාමාන්‍ය తත්වය. ඔය ඔච්චර ඉක්මනට වෙනස් වෙනවා නම් ඔබේ හිත සහ මගේ හිත ඒ වගේම ඉක්මනට ඒ ප්‍රතිවිරුද්ධ පැත්තට හැරෙනවා නම් මේ මොහොතේ පවතින මානසික ස්වභාවය සම්පූර්ණයෙන්ම කන පිට හැරිලා ඊට පටහැනි මානසික ස්වභාවයක් බවට මනසපත් වෙනවා නම් ඊළඟ තත්පරයේදී කල්යාණ මිත්‍රවරුනි කොයි වෙලාවෙ පවතින හිත ගැනද කියන්න පුළුවන් මෙන්න මගේ සාමාන්‍ය මනස මෙන්න මම මගේ ස්වභාවික මානසික තත්ත්වෙම කියන්න බෑ අපි හිතුවත් අපිට හිතන්න පුළුවන් මෙහෙම එකක් තියෙනවා නමුත් එහෙම එකක් නෑ ඒ තේන ඉරාරම් බලන්නකො කොයි වෙලාවෙ පවතින ඉර ගැනද කියන්න පුළුවන් මෙන්න සාමාන්‍ය ඉරේ ස්වභාවය උදේ පාන්දර පේන ඉර දවල් 12ට පේන ඉරද අර හැන්දෑවට කඳු අතරින් බැස යන මල ඉර ගැනද කියන්න පුළුවන්නේ මෙන්න ඉරේ සාමාන්‍ය ස්වභාවය කියලා. එහෙම කියන්න බෑ. ඒ කොයි මොහොතත් එක්කෝ සාමාන්‍ය තත්වයක් ස්වභාවික තත්වයක්. එක්ක එහෙම කියන්න බුල මේ හැම මොහොතකම පේන ඉර තමයි ඉරේ සාමාන්‍ය ස්වභාවය. උදේ තියෙන්නේ සාමාන්‍ය ස්වභාවය, දවල් තියෙන්නේ සාමාන්‍ය ස්වභාවය, සමසත දැක යන මලහිරු පිටිය. තරහින වෙලාවටත් හිතේ සාමාන්‍ය ස්වභාවයක තමයි දුක් හිතන වෙලාවටත් ඒ තමයි සතුටින් ඉන්න කොටත් ඒක තමයි හිතේ සාමාන්‍ය ස්වභාවය. ඒක එහෙම කියන්න ඕනේ එහෙම නැතිනම් වඩාත් නිවැරදිව සත්‍යයට වඩාත් ආසන්නව කතා කරනවා නම් පින්වත්නි කියන්න තියෙන්නේ සාමාන්‍ය ස්වභාවය කියලා දෙයක් නෑ. එහෙම එකක් නෑ. වෙනස් වෙන දෙයක මොකද්ද සාමාන්‍ය ස්වභාවය? වෙනස් වීමක්. මේ මොහොතේ උදේට ඉර මෙහෙමයි. එහෙම කියන්න කියලා උදේ පාන්දර ඉර දවල් 12ට වගේ තිබ්බොත් නම් ඒක ඉතින් ටිකක් අස්ථාභාවික. එතන තියෙනවා මොකක් හරි ප්‍රශ්නයක් තරහක් විකෘතියක්. එහෙම නැත්නම් දවල් 12ට විතර ඊර හැන්දෑවේ 6ට විතර අර බහින වෙලාවට සතු පාට වෙලා හොඳට බලන්න පුළුවන් විදිහට ලස්සනට තිබුණොත් දවල් 12යි. එහෙනම් මෙච්චර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් කියන්න වෙන්නේ කියන්න වෙන්නේ ඒ මොහොතට අනුව මෙන්න හිතේ ස්වභාවය. දුක හිතන වෙලාවට මේක තමයි ස්වභාවය. අපිටින් ඉන්නකොට මෙන්න ස්වභාවය. අඬනකොට මෙහෙමයි, hina වෙනකොට මෙහෙමයි. අතීතයේ ගැන හිතනකොට අනාගතයේ ගැන සීන දකිනකොට මෙන්න මොහොතින් මොහොත ඒ මොහොතට සාපේක්ෂව හිතේ ස්වභාවය ගැන කතා කරනවා මිසක් මේ වෙනස් වෙන හිතක ඊට යටින් නොවෙනස් වෙන සාමාන්‍ය ස්වභාවික තත්වයක් කියලා දෙයක් නැහැ. ඉතින් දැන් මේ කොහොමද ආනාපාන සතියට සම්බන්ධ වෙන්නේ? සම්බන්ධ වෙන්නේ මේ හිත වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට හිත වෙනස් වෙනවා කියන්නේ අපි හිත කෝපයටපත් වෙනවා. හිත කලබල වෙනවා. හිත ගැටෙනවා. සුසුම් හෙලනවා අපි එතකොට දුක හිතුනහම මෙන්න වෙනස් දැන් මෙහෙම වෙනස් වෙන හිතක අපි දුක් විඳිනවා. මේ හිත වෙනස් වුණාට කමක් නැහැ අපිට දුකක් නැත්තම්. ඔය වෙනස් වීම අපිට ගැටලුවක් නෙමෙයි අපි ඒ ඒ නිසා දුක් විඳින්නේ නැහැ. නමුත් අපි දුක් විඳිනවා. තරහවම අපි දුක් විඳිනවා. ලොකු ශෝකයක් ආවම අපිට ඒක දුකයි. කලබල වුණාම නොසන්සුන් වුණාම දුකයි. දැන් මේ දුක කොහොමද ආනාපාන සතියෙන් අඩු වෙන්නේ? අඩු වෙන්න පුළුවන් එක ක්‍රමයක්. මේක බොහෝම මතුපිට ක්‍රමයක්. මොකක්ද අපි ගිය සතියේ කතා කළේ? අපි එනවා නාස්තිය අගට. ඉන්නවා නාස්තිය අග නතර වෙලා. ඉඳිමින් බලනවා ඇතුල් වෙන හුස්ම දිහා. දැන් අපි දන්නවා අපේ අභ්‍යන්තරයේ දැන් කලබල වෙලා. මේ සාමාන්‍යයෙන් භාවනා කරන වෙලාවක් ගැන නෙමේ කතා කරන්නේ අපේ හිතේ කලබලකාරී තත්ත්වයකදී. අපි දන්නවා දැන් හිතේ කලබලයක් තියෙන හිතේ තරහක් තියෙනවා. නැත්තම් ඇතුලේ හිත අඬනවා. ගැළපෙන හිතක් තියෙන්නේ. ඒක දන්නවා. ඒ දැනුමත් එක්ක අපි නාට්‍යයේ අගට ඇවිල්ලා අවධානයෙන් ඉන්නවා ඇතුල් වෙන හුස්ම ගැන. ඇතුල් වෙන හුස්ම ගැන අවධානයෙන් සිටීමෙන් අප මේ හුස්ම ටිකක් විශ්ලේෂණය කරනවා. මොකද්ද මේ ආස්වාදයේ කලබලකාරීද? මේ ඇතුල් වෙන හුස්මේ තරහක් තියෙනවා. මේ තරහ කෝපේ කියන එක නෑ ආස්වාදයේ දන්නේවත් නෑ. පිටින් එන්නේ හුස්ම පිට නෑනේ තරහ. ඉතින් තරහක් නැති කුපිත නොවුණු කලබල නොවුණු ආස්වාදයක් තමයි අපේ අභ්‍යන්තරයේ පිවිසෙන්නේ. අන්න අපි අත්දකිනවා ආස්වාදයේ තුල කුපිත නවන ස්වභාවය. අභ්‍යන්තරයේ අපේ කුපිත වෙලා දැන්. නමුත් අපි නාසයේ අගට ඇවිල්ලා ඉන්නකොට දකිනවා ආස්වාදය. ඒ ආස්වාදය නෑ කලබලයක්. ඒ ආස්වාසේ නැහැ තරමක්. ඒ ආස්වාසේ නැහැ දුක, පීරිසියාවක්, සැකයක්. ඒ මොනවත් නැහැ ආඩම්බරයක්, අහංකාර කිසි දෙයක් නැහැ. ඉතාම අහිංසක නැවුම් ආස්වාසයක් අපි තුල තිබෙනවා. ඒක අපි දකිනකොට අප තුලට දැන් ඇතුලේ තරහ තිබ්බට අපි මේ ආස්වාස කරන්නේ තරහ නැති ස්වභාවයක්. හරියට ඇතුලේ ගින්නක් තියෙනකොට අපි මේ සිසිල් වූ ජලය ඇතුලට ගන්නවා වගේ. මොකද වෙන්නේ? අර ගින්න නිවෙනවා. ගින්නක් නෙමෙයි අපි ආස්වාස කරන්නේ. ඒ ආස්වාස වාතයේ සිසිල් ආනාපාන සතිය කරන යෝගීන් දන්නවා ආස්වාස වාතයේ සිසිල් ආනාපාන සතිය කරන යෝගී විතරක් නෙමෙයි මේ ස්වස්තනයේ පිළිබඳ විද්‍යාවේදී කියන කාරණය ආස්වාසය ප්‍රස්වාසයට සාපේක්ෂව සීතලයි. එතන මේ අභ්‍යන්තරයේ විවිධ ආවේග කෙලෙස් නිසා ගින්නක් ඇවිලෙන අතර අපි මේ ආස්වාසයෙන් සිසිලතා සිතියම් සීතල ස්වභාවයක් ඇතුළට ගන්නවා. ඒ ඒ දැනුවත්ව ගන්න කොහොමත් අපි ආස්වාසයෙන්ම තමයි නමුත් දැනුවත්ව අභ්‍යන්තරයේ ගින්නක් ඇවිලෙන බවක් දන්නවා. ඒ වගේම මේ ආස්වාස කරන වාතේ ගින්නේ සීතලක් සිසිලසක් නැවුම් භාවයක් බවක් ගන්නවා. තරහක් නැහැ, දුකක් නැහැ ඒ දැනුවත් සවිඥානිකව සාවධානව සිද්ධ වෙන ඒ ආස්වාස ක්‍රියාවලිය තුල මොකද වෙන්නේ මේ කෝපය නැමැති කින්නක අපි වතුර හිනවා වගේ සාදු වෙනවා ඊළඟට බලන්න අපි නාසය ළඟටම වෙලා ඉන්නේ දකින්නවා ඊළඟට පිට වෙන ප්‍රස්වාසය ඒ උණුසුම් ඒ ගිනියම් වෙලා කෝපෙන් ඉන්නලාට බලන්න කොච්චර රත් රත් වෙලාද කියලා රත්වාසේ ඉතින් අපි ඒකත් දකිනවා මොකද මේ ඇතුලේ තියෙන ගින්දර දැන් ටිකක් අපි එළියට ගන්නවා රත්වාස වාතයේ ගෙනියනවා ඒ කෝපයෙන් ටිකක් එළියට ඒ උණුසුමෙන් ඒ නසන්සුන්තාවයෙන් ටිකක් එළියට ගෙනියනවා ඉතින් මේ භාවනාව තුළ ඊටාම සරලව මේක ගැඹුරු භාවනාවක් නෙමෙයි ඔය කියපු කාරණේ ඊටාම සරලව ඊටාම මතු පිටින් ගත්තත් ඔබේත් මගේ මනස සංසුන් කරනවා ඉක්මනින්ම ඔය ආවේග වලින් නිදහස් වෙන්න පුළුවන් අද්දුටු ප්‍රතිකාර ක්‍රමයක් තමයි මේ ආනාපානසතිය කියන්නේ. ගැඹුරට යන්න ඕනේ නාසය අකට වෙලා ඉඳගෙන ආස්වාස වාතය පොඩ්ඩක් විශ්ලේෂණය කරන්න ප්‍රස්වාසය දකින්න එයත් විශ්ලේෂණය කරන්න අඳුනා ගන්න. ඒ තුලින් මනස නිවෙන්නට පටන් ගන්නවා. මනස සම්පූර්ණ වන්නට පටන් ගන්නවා. ඉක්මනට මේක කරගන්න පුළුවන්. එතකොට ඒ ඊළඟ ප්‍රතිඵලය මානසික පැත්තෙන් අපි මේ ගැන විස්තර දීපටි කතා කළා. දැන් ඔය සියල්ල අතර දැන් අපි ජීවිතයේ විවිධ දේවල් වලට අපි වටිනාකම් දීලා තියෙනවා. විවිධ දේවල් වලට වටිනාකම් දීලා තියෙනවා. දැන් පෑනකට වටිනාකමක් දීලා තියෙනවා රුපියල් 10ක් 12ක්. ඔය අපි අඳන් ඉන්න ඇඳුමකට රුපියල් 200ක් කීයක් හරි වටිනාකමක් දීලා තියෙනවා. යන්නේන වාහනවල කාංගේ විදිහට මේ හැම එකකම වටිනාකමක් දීලා තියෙනවා. ඊට වැඩිය දැන් ගයක් ගත්තොත් ගාක් වටිනවා. ඉඩමක් ගත්තොත් ඒ පොඩි ඉඩමක් වුණත් මහා වටිනවා. ඉතින් මේ අනිත් අයත් අපිට වටිනවා. ඒ දැන් ඉඳන්නම් කීයක් හරි වෙනවා. නමුත් ඒ කීයක් හරි ගාණක් කියන්න පුළුවන්. දැන් කෙනෙක්ව ගත්තොත් අපිට කොච්චර වටිනවද? ඒකේ ගාණක් කියන්න බෑනේ. හොඳ යාළුවෙක්, දරුවෙක්, දෙමව්පියෝ කාම පුරුෂයා බහාරියාව ඒකේ වටිනාකම මෙච්චරයි කියන්න බෑ කාංගියක් කිව්වා වගේ කාර් එකක් ගැන කිව්වා වගේ එතකොට ජීවිතේ අපි පාවිච්චි කරන දේවල් පරිහරණය කරන දේවල් ආශ්‍රය කරන අතුරු කරන දේවල් වලට මූල්‍යමය වටිනාකමකුත් තියෙනවා අමූල්‍ය වටිනාකමකුත් තියෙනවා රුපියල් 7 වලින් කියන්න පුළුවන් වටිනාකමකුත් තියෙනවා රුපියල් 7 වලින් කියන්න බැරි වටිනාකමකුත් තියෙනවා ඉතින් එහෙම වටිනා දේවල් වට කරගෙන තමයි ඔබත් මාත් ජීවත් වෙන්නේ. වටිනා දේවල් ලං කරගෙන ජීවත් වෙනවා විතරක් නෙමෙයි තවත් වටිනා දේවල් ලං කරගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳ සැලසුම් හදමින් තමයි අප ජීවත් වෙන්නේ. අපේ ජීවත් වීම තුළ තියෙන එකම ඉලක්කය ඒකයි බලාපොරොත්තු කියලා කියන්නේ මොකටද? අවසාන වශයෙන් බැලුවහම මට වටිනා වූ යමක් මා සංකත කර ගැනීමේ අභිලාෂයයි. ඒකටයි බලාපොරොත්තුවක් කියන්නේ මට වටිනා දෙයක්. ඒ ගමනක් වෙන්න පුළුවන්, භෞතික වස්තුවක් වෙන්න පුළුවන්, තනතුරක් වෙන්න පුළුවන්, පුද්ගලයෙක් වෙන්න පුළුවන් මොකක් හරි මට වටිනා වූ යමක් කොහොමද මගේ ළඟට ගන්නේ? කොහොමද ඒ වටිනා වූ දේ ළඟට මා යන්නේ? ඒක තමයි අපි කාගේ ජීවත් වීමේ තියෙන බලාපොරොත්තු. එතකොට දැන් අපි ආපු ගමනේදී අපිට වටිනවයි කියලා හිතපු දේවල් පුද්ගලයෝ දේවල් අපි ලං කරගෙන වට කරගෙන තියන් ඉන්නවා. තව දේවල් ලං කරගෙන වට කරගෙන තියාගෙන ඉන්න ඕනේ කියන අදහසින් අපි ගමනක් යනවා බොහෝම දුර දිග මේකට තමයි අපි ජීවත් වෙනවා කියන්නේ. ඉතින් අපේ ළඟ තියෙන දේවල් වල වටිනාකම් අපිට ලැයිස්තුවක් හදන්න පුළුවන්. ඒ ඔක්කොම එකතු කරලා බලන්න පුළුවන් කොච්චර වටිනවද මේ මගේ ළඟ මා සංතක දේවල්. මිල කරන්න පුළුවන් දේවල් වල වටිනාකම රුපියල් කීයද? අපිට පුළුවන් ගණන් හදන්න. ඉතින් මිල කරන්න බැරි දේවලුත් තියෙනවා. තම මිල කරන්න පුළුවන් ලබා ගන්න බලාපොරොත්තු වෙන දේවලුත් තියෙනවා. දැන් මේ හැම දෙයක්ම මේ හැම දෙයක්ම ඒ හැම දෙයකටම වටිනාකමක් තියෙන්නේ මොකක් නිසා? අපි හුස්ම ගන්න මේක අපි මතක් කරගන්නේ මේක අපි අමතක කරලා තියෙන්නේ. මේ ආස්වාස ප්‍රාස්වාස තමයි තමන්ට වටිනාකමක් දෙන්නේ, තමන්ගේ දේවල් වලට වටිනාකමක් දෙන්නේ, තමන්ගේ අයට වටිනාකමක් දෙන්නේ. මේ කාරණා තුනම වටිනා වූ දේවල් බවට පත් වෙලා තියෙන්නේ අපි හුස්ම ගන්න නිසා අපි හුස්ම පිට කරන නිසා මේ ශරීරයේ ආස්වාද ප්‍රස්වාස කලේ නැතිනම් මේ ශරීරයේ කිසිම වටිනාකමක් මොකද්ද මලමිණියක තියෙන වටිනාකම මృత ශරීරයක තියෙන වටිනාකම එතකොට මේ ශරීරයක මෙච්චර වටිනාකමක් ලැබිලා තියෙන්නේ හුස්ම ගන්න වෙන මොනවත් හින්දා නෙමෙයි මේ ශරීරයේ හුස්ම ගන්න නිසා. එතකොට මේ ශරීරයට මිල කළ නොහැකි වටිනාකමක් දෙන්නේ කවුද? ආස්වාදය සහ ප්‍රස්වාදය. ඊළඟට මගේ අය මට වටිනවා මට නැතුව බැරි අය. ඒ අය ඇයි වටින්නේ මම හුස්ම ගන්න නිසා. මම හුස්ම ගැනීම නතර වෙච්ච දවසට ආයේ මට ඒ කිසි කෙනෙක් වටින්නේ ඔක්කොම වටිනාකම් ටික ඉවරයි ආයෙ හුස්ම ගත්තේ නැත්තම් මේ සෝතනිය නතර වෙච්ච දවසට ওই මට වටිනවා කියපු ඔක්කොම කවුරුටත් මට වටින්නේ මට වටින දේවල් මේ ඇඳන් ඉන්න ඇඳුම්, පෑන්, පන්සල්, කොළ, පොත්, අල්මාරි, ගෙවල්, දොරවල්, වාහන, රැකියා මේ ඔක්කොම වටින්නේ ඒ හැම දෙයකම මූල්‍යමය වටිනාකමක් දීලා තියෙන්නේ මේ සරල ආස්වාදයෙන් ප්‍රස්වාදය. ආස්වාදය නැතිනම් ප්‍රස්වාදය නැතිනම් ඔය තැන්සලක වටිනාකමකුත් නැහැ. තැන්සලකයි පෑනකයි අතර වටිනාකමේ වෙනසකුත් නැහැ. කාර්යයකයි භක්තියකයි සයින් යන්නේ ඔය කිසි දෙයක වටිනාකමේ වෙන. ඒවට ඔක්කොම නොවටිනා දේවල් බවට පත් වෙන. හැම දෙයකටම තමන් මුල් කරගෙන වටිනාකමක් ලැබිලා තියෙන්නේ. ඒ හැම දෙයක්ම වටිනා වූ දේවල් බවට පත් වෙලා තියෙන්නේ පින්වත්නි ආස්වාසේ සහ ප්‍රස්වාසේ නිසා. අපි මේක අවධාරණයෙන් දකින්නට ඕනේ. මේ හැම ආස්වාසයක්ම ජීවිතයට වටිනාකමක් දෙනවා මගේ ඒ ආස්වාස කරන කෙනාගේ හැම ප්‍රස්වාසයක්මත් ඒ වගේ ඒ ප්‍රස්වාස කරන කෙනාගේ ජීවිතයට වටිනාකමක් දෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ ආස්වාස ප්‍රස්වාස කරන කෙනා යම් තාක් අය ගැන හිතන් ඉන්නවා නම් මේ අය මට වටිනවා මේ අය මගේ අය මේ අය නැතුව මට බෑ ජීවත් වෙන්න කියලා ඒ හැම වටිනාකමක් මේ අමූල්‍ය මිලකල නොහැකි ඒ වටිනාකම ලැබෙන්නේ මා මේ මොහොතේ ගන්න හික්ම නිසායි. ඒ නතර වෙච්ච දවසට මේ ජීවිතේ වටිනාකමකුත් නැහැ මේ කවුරුත් ගණන් ගන්න නැති ඉක්මනින්ම කුච්චල වල දාන්න විසික් කරන්න හදන මල සිරුරක් බවට පත් වෙනවා. අනිත් අය වටිනවද නැද්ද කියන එකත් මට දැනගන්න බැරි වෙනවා. දේවල් වලටත් ඒකයි වෙන්නේ. අපි ඔය කොච්චර අගුළු දාලා, ගේට්ටු දාලා, මුරකාරයෝ දාලා, බැංකු වල දාලා තියන් ඉන්නවනේ හරියට වටිනවා කියන්නේ. ඒක වටිනවා වෙන්න පුළුවන්. ඒක වටින්නේ මොකක් නිසාද? ඔබත් මාත් හුස්ම ගන්න ඔබත් මාත් හුස්ම ගන්න එකට ඇරිය දවසට නතර වෙච්ච දවසට තවදුරටත් හුස්ම අපේ ශරීරය තුළට පිවිසීම ප්‍රතික්ෂේප කරපු දවසට ඒක කිසිම දෙයක් ඒක වටිනාකම නැති වෙනවා. ඒ කිසිම දෙයක් වටින්නේ නැහැ තවදුරට. මේක තමයි ඇත්ත. නමුත් මේ හැම දෙයකටම වටිනාකමක් දෙන හුස්ම අපිට වටින්නේ ඒ වටිනවා කියලා අපි හිතන්නේ. නමුත් ආනාපාන සතිය කරන යෝගියෙක් දන්නවා වටිනාම දේ ලෝකයේ කියන විශ්වයේ කියන ජීවිතයේ කියන වටිනාම දේ මොකද්ද මේ මොහොතේ මේ මොහොතේ සාවධානව අවිඥානිකව ඇතුල් කරගන්න ඇතුල් වෙන හුස්මයි අවිඥානිකව යාන්ත්‍රිකව නෙමෙයි නොදැනුවත්ව නෙමෙයි රහසින් නෙමෙයි දැනුවත්ව සිහියෙන් යුතුව හිත කරන ප්‍රස්වාස ඒක තමයි වටිනාම දේ. ඒ ආස්වාසේ සහ ප්‍රස්වාසේ තමයි මගේ ජීවිතයට භෞතික වටිනාකමක් දෙන්නේ, ලෞකික වටිනාකමක් දෙන්නේ. ඔබත් මාත්‍ර හැකියාව කරන්නේ මුදල් උපයන්නේ යුතුයකම් වගකීම් ඉටු කරන්නේ විනෝද වෙන්නේ ඔය හැම දෙයක්ම කරන්නේ මේ ආස්වාද ප්‍රස්වාස නිසා වෙන මොනවත් ඒවනි මූලිකම දේ. ඒක තමයි ඇත්ත. එතකොට ජීවිතේට භෞතික සහ ලෞකික වටිනාකමක් දෙන්නේ මේ ආස්වාදයේ නිසා බව, මේ ප්‍රස්වාසයේ නිසා බව ආනාපානසති භාවනාවක් කියලා දෙනවා. අනිත්‍යයට වටිනාකමක් දෙන්නේ නැත්නම් ඒ විතරක් නෙමෙයි ජීවිතයට අලෞකික ලෝකුරු ආධ්‍යාත්මික වටිනාකමක් දෙන්නේ මේ හුස්මමයි. බලන්න හුස්ම එක පැත්තකින් භෞතික උදව් කරනවා අනිත් පැත්තෙන් සිහිය දියුණු කරගන්න, හිත එකඟ කරගන්න, උපේක්ෂාව ඇති කරගන්න, ප්‍රඥාව දියුණු කරගන්න කවුද උදව් කරන්නේ? හුස්ම. ආස්වාදයේ සහ ප්‍රස්වාදයේ මේ තාම වැදගත් කාරණයක් මේ ඒකයි හුස්ම වගේ කියන්නේ. ප්‍රාණ වායුව කියන්නේ ඒකයි. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම ප්‍රාණවත් කරන්නේ, ඒ දේවල් සජීවී කරන්නේ මේ හුස්මයි. ජීවිතය, සමාජය, ලෝකය. මනස, ධර්මය ආධ්‍යාත්මික ගමන් මඟ සහ විමුක්තිය. මේ හැම දෙයක්ම මේ හැම දෙයක්ම වර්ණවත් කරන්නේ ආලෝකමත් කරන්නේ ප්‍රාණවත් කරන්නේ සජීවී කරන්නේ ප්‍රයෝජනවත් වූ ඵලදායී වූ වටිනා දේවල් බවට පත් කරන්නේ ආස්වාදයයි සස්වාදයයි. අන්න එතනදී මේ ආස්වාදයේ පිළිබඳ යෝගියාට ඇති වෙනවා ගැඹුරු වශයෙන්. ආස්වාදී කියන්නේ නිකං හුලඟක් නාහය ඇතුලෙන් යන එක නෙමෙයි ඊට වඩා ගැඹුරු දෙයක්. ප්‍රස්වාසය කියන්නේ නිකං හුලඟක් නාසයෙන් පිට වෙන එක නෙමෙයි. එය සමස්ත ජීවිතේම ගැඹුරු අත්දැකීමක්. Tamange ජීවිතේ තියෙනවා නම් යම් තාක් වටිනා දේවල් ඒ සියලුම වටිනා දේවල් වටිනා දේවල් බවට පත් කරන ප්‍රාණ වායුවයි මේ ආස්වාද වෙන්නේ. ජීවිතේ තියෙනවා නම් යම් තාක් බලාපොරොත්තු තමන් පිළිබඳව අනුන් පිළිබඳව ඒ සියලුම බලාපොරොත්තු ඉටු කරගන්නට අවශ්‍ය අනිවාර්ය සාධකයයි මේ ආස්වාදයේසේ ප්‍රස්වාදයේසේ එන්නේ යන්නේ. ඉන් එහා ජීවිතේ බලාපොරොත්තු තියෙනවා නම් ආධ්‍යාත්මික පැත්තට, ලෞතුරු පැත්තට. ඒ හැම ලෞතුරු ප්‍රාර්ථනයක්ම සාක්ෂාත් කරගන්නට අවශ්‍ය මේ වර්තමාන මොහොත පිළිබඳ සිහිය අවදිමත් භාවය ඒකාග්‍රතාවය උපේක්ෂාව සහ ප්‍රඥාව දිනු කරන්නට අත්‍යවශ්‍ය සාධකයක් තමයි මේ ආස්වාසයේ සත්වාසයේ නාසයෙන් ඇතුල් වෙන්නේ නාසයෙන් පිට වෙන්නේ ඇත්තට හුස්ම කියන්නේ ගැඹුරු දෙයක්. ඉතාම ගැඹුරු දෙයක්. ජීවිතයක තියෙන ගැඹුරුම දෙයක්. ආස්වාදය ගැඹුරුම දෙයක් ආස්වාදය. ඒ ජීවිතයේ ගැඹුරත් එක්කයි අප ජීවත් වෙන්නේ ආනාපානසතිය කරන විට. ජීවිතයේ තියෙන ගැඹුරුම දේ ඔබත් මාත් ස්පර්ශ කරනවා සවිඥානිකව දැන දැනම සිහියෙන් යුතුව රහසින් නෙමෙයි සිහියෙන් යුතුව ආස්වාස කරන විට ප්‍රස්වාස කරන විට ඒ තුලින්ම ඒ තුලින්ම ඔබ ගැඹුරු පුද්ගලයෙක් බවට පත් වෙනවා ගාම්භීර පුද්ගලයෙක් බවට පත් වෙනවා ජීවිතයේ ගැඹුර දකින කෙනෙකු බවට පත් වෙනවා මතු පිට අත ගන්න කෙනෙකු නෙමෙයි මතු පිට ස්පර්ශ කරන කෙනෙකු නෙමෙයි ජීවිතයේ ලෝකයේ ගැඹුර දකින විනිවිද දකින ඒ ගැඹුරේ ජීවත් වෙන ගැඹුරු ආධ්‍යාත්මයක් සහිත කෙනෙකු බවට පත් වෙනවා මේ ආස්වාදයේ ගැඹුරින් අත්දකින්න කෙනෙක් නම් ආස්වාදයේ සිහියෙන් දකින්න කෙනෙකු නම් ප්‍රස්වාදයේ ගැඹුරින් සහ සිහියෙන් දකින්න අත්දකින්න කෙනෙකු නම් මේ ආනාපාන සති භාවනාවේ තවත් එක් ප්‍රතිඵලයක් කතා කළේ ඒ නිසා මේ භාවනාව පිළිබඳ ලොකු ආදරයකින් ලොකු භක්තියකින් ගෞරවයකින් ඒකාම වැඩගත් මේ ආනාපාන සති භාවනාව පිළිබඳ ගෞරවයක් ඇති කරගන්න හැඟීමක් ඇති කරගන්න භක්තියක් ආදරයක් ඇති කරගන්න ඒ ඇති කරගත්ත ගැඹුරු භක්තියෙන් ආදරයෙන් ගෞරවයෙන් අපි ආනාපානසති භාවනාව ටික වෙලාවක් ප්‍රගුණ කරමු